පෙරවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාටම සති ටීවී ඔස්සේ විවේකී සතියන්තයේදී ඔබ මේ ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ කමඨහන භාවනාමය ගැටලු සාකච්ඡා කරන වැඩසටහන අපි සති ටීවී ඔස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටකය ඇසුරෙන් විනය පිටකයේ සිට අභිධර්ම පිටකයේ ප ဋ ාණක් ප්‍රකරණය දක්වා වන සියලු ධර්ම කාරණා එම පරාසයන් සාකච්ඡා කරනවා ස්වාමීන් වහන්සේලා අපට දේශනා කරනවා ඒ වගේමයි අට කතා ටීකාව ප්‍රයෝගී කරගෙන විසුද්ධි මාර්ගය වැනි පරිවාර ග්‍රන්ථ ප්‍රයෝගී කරගෙන මේ ධර්ම දාණය ඔබටත් මටත් විශාල අනුකම්පාවකින් සිදු කරනවා ඉතින් ඒ වෙනුවෙන් මේ වැඩසටහනත් ඔබට ධර්මාබෝධයේ පිණිස දායාද කරන්නට වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේහි සේනාසනාධිපති රාජකීය පඬිත නම කියනට අවසරයි ස්වාමීන් වහන්සේ පූජනීය කොත්මලේ කුමාර කස්සප පින්නත් ස්වාමීන් වහන්සේ අප මුලින්ම ස්වාමීන් වහන්සේව ගෞරව නමස්කාර පූර්වකව සාකච්ඡා මණ්ඩපයේ වෙත පිළිගනිමු අවසරයි ස්වාමීන් වහන්සේ අද මේ උතුම් වැඩසටහන ඔබටත් මටත් ශ්‍රවණය කරන්නට ඉඩහසර සලසා දෙමින් ධර්ම දානයේ පිණිස සදැහැති දායකත්වය ලබා දෙන පින්වත් පිරිසක් සිටිනවා. ඒ පින්වත් පිරිස වැඩසටහන ආරම්භයේදීම සිහිපත් කරන්නම් වැඩසටහන අවසානයේදී කරුණීය ස්වාමීන් වහන්සේ පුණ්‍ය ආනුමෝදනා කරයි. නව ශ්‍රීලන්තේ පදිංචි ජයරාණී කොඩිකාර පින්වත් මහත්මිය අපනාලිකාවෙන් ධර්ම ශ්‍රවණය කරන සහ අපත් සමග නිරන්තරයෙන් ධර්ම දානය සිදු කරගන්න පින්වත් මහත්මියක් ඒ පින්වත් මහත්මියත් සිහිපත් කරමින් අද කමඨහන වැඩසටහන ආරම්භ කරමු ස්වාමීන් වහන්සේ ශ්‍රාවක ගැටළු වලට යන්නට කලින් මට පැහැදිලි කිරීමක් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් අපි බෞද්ධයන් විදිහට භාවනාව හිම කරද්දී මම අඩුපාඩුවක් විදිහට අපේ ගිහි සමාජය තුළ දකිනවා ස්වාමීන් වහන්සේ මේ මාර්ගඵලාවින් ලාභී උත්තමයන් වහන්සේලාට ආමන්ත්‍රණය කරදී නම් වශයෙන්. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් දැකලා තියෙන සාමින් වහන්සේලාටත් ඔයා මෙයා වගේ වචන භාවිත වෙනවා සමිනාස. නමුත් අර භාවනා කරන කණ්ඩායම් අතර මේ වගේ දේවල් මේ වගේ දේවල් වලදී අපි වචනීය සංවර භාවය කොහොමද සංහස් පවත ගන්න ඕනේ? ත්‍රිවන් සරණයි සියලු දෙනාටම විශේෂයෙන්ම අපි දන්නවා මේ පිළියුත්තන් ඉදීම කියන එක මංගල කරුණක් ඒ වගේම ඒ ගරු කළ යුත්තන්ට ගරු කිරීම ඊටාම වැදගත් වෙන දෙයක්. ඔකට මේ හොඳම උදාහරණය තමයි දැන් විනය පිටකය තුළදී විනය කර්ම පිළිබඳව කතා කරනකොට මේ නම් කියනවනේ විනය කර්මයේදී නම කියනවා. දැන් උපසම්පදා විනය කර්මයකදී උපාධ්‍යයන් වහන්සේගේ ආචාර්යන් වහන්සේගේ නම එතනදී ශිෂ්‍යයා විසින් කියන්නට ඕනේ මේ මේ ගුරුවරයාගේ නම. ඉතින් ওই පිළිබඳව කතාවක් ඇති වෙනකොට දැන් ශිෂ්‍යයා කැමති නැහැ වැඩිහිටි තමන්ගේ ගුරුවරයාගේ නම කියන්නට. එතකොට ඒ සඳහා ඊට පස්සේ තිස්ස සහ නාග සම්මුතියක් ඇති කරනවා. දැන් නම කියන්න බැරි නිසා ගුරුවරයා උපාධ්‍යායන් වහන්සේ තිස්ස හැටියට නම් කරනවා. ඊට පස්සේ ඒ තමයි තිස්ස. එතකොට තිස්ස කියන අනර්ථ නාමයකින් තමයි කියන්නේ. එතකොට මොකද්ද ඒ තරම් ගෞරවය කියන දේ එතනදී පිළිතන්නේ. ඉතින් ඒක තමයි මේ ශාසනික ක්‍රමය, ශාසනික ව්‍යවහාරය. ඉතින් අපි ගරු කළ යුත්තන්ට ගරු කිරීම කියන එක මූලික ධර්ම මාර්ගය තුළ තියෙන මූලිකම ගුණාංගයක්. එතකොට මූලිකම දේ නැතිව අපි මහා විදර්ශනාව කතා කළා කියලා පළක් ඇති වෙන්නේ නැහෙනේ. මූලික වශයෙන්ම තියෙන ශ්‍රද්ධාව පිළිබඳව ගැටලුවක් එතන තියෙනවානේ. ඒ ශ්‍රද්ධාව පිළිබඳව ඒ බඳු මට්ටමේ මනෝභාවයක් තියාගෙන ධර්මය අවබෝධ කරනවා කියන එක පහසෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට කෙනෙකුට හිතන්නට පුළුවන් අනිත් පැත්තට එහෙනම් එකපාර ධර්මය අහලා ධර්මය අවබෝධ කරගත්ත අය හිටියේ බුදුරජාණන් වහන්සේත් එක්ක දොස් කියලා බනහන්න ඒ කියන්නේ තර්ක කරන්න ආපු අය ධර්මය අවබෝධ කරගත්තේ එහෙනම් කියලා. හැබැයි අර මානසික මට්ටම දුරු කරගෙන තීක්ෂණ ප්‍රඥාති පුද්ගලයා ඊටාම ඉක්මනින් ධර්මය අවබෝධ කරගත්තා. එතකොට දැන් ඒ තර්කයේම එහෙම හිතන අය වෙතත් පමුණවන්න පුළුවන් වන්න. දැන් බාහ්‍ය දාර්ශනිකය හැමදෙරොන්ට කියපු කරුණු ටිකම දාලා ওই ටික කිව්වහම දැන් හරි ධර්මය අවබෝධ වුණාද එහෙනම්? දැන් රහත් වුණාද කියලා අහුවම නැහැනේ. එහෙනම් ඒ තීක්ෂණ ප්‍රඥාති පුද්ගලයන්ගේ ස්වභාවය. හැබැයි එච්චර දියුණු ඉන්ද්‍රිය නැති පුද්ගලයාට මොකද වෙන්නේ? බොහෝ කාලයක් තමන්ගේ මනස අර ගුණ ධර්මයන් વિશેහි පුරුදු කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ ගුණධර්මයන් વિશેහි මනස පුරුදු කරන කෙනෙකුගේ සංවරය කියන එක වාචසික සංවරය කියන එක ඊටම වැදගත් දෙයක්. ඒ නිසා අපි ආමන්ත්‍රණය කිරීමේදී බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට අපි ආමන්ත්‍රණය කරනකොට යතුමන් වහන්සේලාට ඒ ගෞරවය අපි තබමින් ආමන්ත්‍රණය කිරීම ඊටම වැදගත් වෙනවා. ඒක තමයි අපේ ශ්‍රද්ධාවේ තියෙන ස්වභාවය. අපි ගෙදර ඉන්නකොට දෙමව්පියන්ට අපි කතා කරන්නේ නැහැ නම කියලා මේ මේ එහෙම යමු කියන්නේ නැහැ තාත්තගේ හරි අම්මගේ හරි නම කියලා මේ නමින් අපි ආමන්ත්‍රණය කරන්නේ නැහැ යාළුවෙකුට කතා කරනවා වගේ අපි අම්මා හරි තාත්තා හරි කියලා ආමන්ත්‍රණය කරන එක තමයි කියන්නේ කරන්නේ. එතකොට දැන් ඇයි අපි නම කියලා ආමන්ත්‍රණය කරන්න බැරි? නම කීම වැරදිද කියලා අහුවොත් එහෙම නෑ. ඒක වැරද්දක් නෙමෙයි. ඒක සදාචාරාත්මක නෑනේ. ඒක තමයි කෙනෙකු සතුව තියෙන ගුණාත්මක භාවය. එතකොට අන්න ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් යම් ධර්ම සාකච්ඡාවක් කරන මොහොතකදී සමහර වෙලාවට උත්සාහවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මූලික ආචාර ධර්ම පද්ධතියවත් නැත්නම් මූලික හික්මීමවත් ඒ අය සතුව නැත්නම් මූලික ශ්‍රද්ධාවවත් ඒ අය සතුව නැතිනම් එහෙමනම් කොහොමද එතනින් එහාට වැඩෙන උත්තරී මනුස්ස ධර්මයක් පිළිබඳව කතා කරන්නේ. නිසා සාමාන්‍ය මනුස්ස ධර්මය තුළ අපේ මනස පිහිටුවා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඒ ගරු කළ යුත්තන්ට ගරු නොකිරීමේ විපාක විදිහට මම හිතනවා. ඒක බොහොම බරපතල අකුසලයක් බවටත් පත් වෙනවා. ඒ බඳු දේවල් අපි සිදු නොකර ඉන්නවා නම් ඒක වැදගත්. එහෙමයි ස්වාමීන් වහන්සේ. කමඨහන වැඩසටහන සඳහා ශ්‍රාවක පිරිස යොමු කළ ප්‍රශ්නවලට අපි අවස්ථාව ලබා දෙමු. ස්වාමීන් වහන්සේ මට මේ වැඩසටහන ප්‍රශ්නයක් කම වෙලා තිබෙනවා මේ විශාඛා සෝවන් පල්ලාදී මහ උත්තමහවියක්. නමුත් විශාඛාව තමන්ගේ මිනිබිරිය නැති වුණා මිය ගියාට පස්සේ අධික ශෝකයෙන් පැවුණා කියලා මේ ප්‍රශ්නය යොමු කරලා තියෙනවා සන්නත මේ සෝවන් පල්ලාභියේ උත්තමාවියක් මේ විදිහට ශෝක කරන්නේ කොහොමද මේක මේ කොහොමද අපි ධර්මයට ගලප ගන්න ඕනි කියලා ඒ ප්‍රශ්නේ තුල තියෙන සන්නත පළමු දේ තමයි ඔය සූත්‍රය තුල මේ කොතනකවත් නැහැ විශාකාව හඬමින් ආවා කියලා දැන් අපි සාමාන්‍ය සමාජය තුල බැසගත්තු මිත්‍යාවක් තමයි විශාකාව මේ අඬ අඬාගෙන එතෙන්ට විහාරයට තෙතවස් පැතු ආවා කියන එක. නෑ විශාඛාව අඬාගෙන ආව නෙමෙයි. විශාඛාව තෙත වස්ත්‍රත්ව තෙත කෙස්සත්ව යන ගමන් ආවා. ආවහම විශාඛාවගෙන් ඇහුවා මේ මේ දවල් දවසේ කොහෙද විශාඛාවනේ මේ මේ පායන දවසක දවල් කාලෙදි මේ කෙස් තෙමාගෙන ඇඳුම් තෙමාගෙන ඔබ කොහෙද යන්නේ කොහෙද ඇයි මේ කියලා අහනකොට තමයි විශාඛාව කියන්නේ ස්වාමීනි මගේ මිනිපිරියක් කලුරිය කළා. ඉතින් ඇයගේ අවසාන කටයුතු සිද්ධ කරා මේ මේ අවසාන චාරිත්‍රය අවසන් කටයුතු කිරීමේ ඒ අවමංගල්‍ය චාරිත්‍රයන් තුළ අපේ මෙහෙම චාරිත්‍රයක් තියෙනවා. ඒ චාරිත්‍රය තමයි ඇය සිද්ධ කළා ආවේ. එතන කොතනකවත් කියන්නේ විශාකාව හඬමින් විහාරයට ආවා කියන එකක් එතන දැක් වෙන්නේ නැහැ. ඒක පළමු දෙය. හැබැයි යම් තැනක කෙලෙස්යක් තියෙනවා නම් දුක නැති වෙන්න විදිහක් නැහැ නේ. කාමරාගය සෝවානාරයන් වහන්සේට ප්‍රහීන නැත්තම් කාමරාගය තියෙනවා නම්, පටිගය තියෙනවා නම් දුක නැහැ කියන්නේ කොහොමද? කාමරාගය කියන දේ රූපය ගැන තියෙන ආස්වාදය ඇති වෙනවා කියන එක නැත්තම් එතකොට ඒකේ නා ඊට වඩා එහා මාර්ගඵලයකටපත් වෙන්න බෑනේ. රූපය ගැන ආස්වාදයෙන් බැඳෙන එක සෝවාන්ාරයන් වහන්සේට සිද්ධ වෙන දෙයක්නේ. එතකොට තමන් බලාපොරොත්තු වෙන කාම කාම වස්තුව කියන දේ ප්‍රහාණය නැති වෙලා යනකොට ලෝකේ එයා කරා දුකේ නැද්ද? රූපය පිළිබඳව බැඳීම තියනවා නම් රූපය වෙනස් වෙනකොට දුක එනවා. ඒ නිසා සෝවාන් ආරයන් වහන්සේට දුක එන්නේ නැහැ කියලා එහෙම ධර්ම න්‍යායක් ඇත්තේ නැහැ. හැබැයි ප්‍රත්‍යජන කෙනෙක් දුක් වෙන මට්ටම සහ සෝතාපන්න ආරයන් වහන්සේ නමකට දුක එන මට්ටම අතර වෙනසක් තියෙන්න පුළුවන්කම තියෙනවා. මොකද සෝවාන් ආරයන් වහන්සේට සතෝත්පාදයෙන් එතන සිහිය උපදවා ගැනීම තුළ ඒ දර්ශනයට හිත තැබීම තුළ ඒ අරමුණ යටපත් කරලා අර ධර්මයන්ගේ අනිත්‍යතාවය ප්‍රකට කරගෙන හේතුඵල ධම පිළිබඳව පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව තේරුම් අරගෙන අර දුක යටපත් කරන්න පුළුවන්කම තියෙන එක සෝවාන් ඵලයටපත් නොවුනත් කෙනෙකුට විදර්ශනා මාර්ගයකින් උනත් ඒක සාමාන්‍යයෙන් කරන්නට පුළුවන්කම තියෙන දෙයක්. හැබැයි සෝවාන් ආරයන් වහන්සේ නමක් වුණත් හැම මොහොතකම එළඹ සිටි සිහිය තියෙන කෙනෙක් නෙමෙයිනේ. රහතන් වහන්සේ නමක්ගේ මට්ටමේ සිහියක් හැම මොහොතකම පවතිනවා නෙමේ සම්මෝහයටපත් වෙනවා මුලාවටපත් වෙනවා ලෝකයේ තුල ඇලීම් බැඳීම් තියෙනවා තීව්‍ර භවරාගයක් එයාට තියෙන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා තමයි තව සසර පැවැත් උපදින්න එයාට හේතු තියෙන්නේ ඉතින් ඒ කෙලෙස් සහගත හේතු තියෙනවා නම් එයාට දුක එන්නේ නැහැ කියන එකක් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ එයාට දුක එන්න පුළුවන්කම තියෙනවා එතකොට දුක එනකොට ඒ අයට එතන සිහිය උපදවා ගැනීම තුළ අර තමන් අවබෝධ කළ ප්‍රත්‍යක්ෂ කළ දර්ශනය තුළ මනස තබාගෙන එයාට ඒක යටපත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒක දුරු කරන්න පුළුවන් කමක් තියෙන හැබැයි එතනට සිහිය තිබ්බොත් විතරයි ඒක තියෙන්නේ සිහිය තිබ්බේ නැත්නම් එතෙන්ට සිහිය යොමු කළේ නැත්නම් එයාට ඒ පිළිබඳව සිහිය ඉපදීමක් නැත්තේ නෑ සාමාන්‍ය ලෝකයා විදිහටම එතන දුක උපදිනවා නමුත් විශාකාවගේ කතාවේදී කියන්නේ යා දුක්ුණා කියලා එතනදී අඬාගෙන ආව කියන එකක් එතන සඳහනක් වෙන්නේ නැහැ විශාකාව අර විදිහට තෙත කෙස් ඇතුව තෙත වස්ත්‍ර ඇතුව ආවා කියන විස්තරය තමයි අපිට ඒ සූත්‍රය තුල දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් නිසා එතනදී විශාඛාව දුක් වුණා කියන කතාව අතහැරලා අපි සාමාන්‍යයෙන් එතන තියෙන ධර්ම කාරණාව දිහා බැලුවාම සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට ප්‍රහීන වුණ කෙලෙස් ditthිසාගතාදී කෙලෙස් තියෙනවා වගේම අප්‍රහීන වුණ කාමරාග, පටිගාදී කෙලෙස් ධර්ම තියෙනවා. එහෙනම් කාමරාගයේ තියෙනවා නම් එයා රූපය ගැන බැඳෙනවා රූපය ගැන බැඳිලා ඉන්නකොට බැඳුණු රූපය වෙනස් වුණොත් එයාට දුක එනවා හැබැයි රූපය ඇත්ත දකින්න එයා අවබෝධ කරගත්ත දර්ශනයට හිත තියෙනකොට අර දුක එයාට යටපත් කරන්න දුරු කරන්න පුළුවන්කම තියෙනවා යම් හේතුවකින් එයා එතෙන්ට හිත තියන්නේ නැත්නම් එයාට ඒ දුකින් ඇති වෙන පීඩාව අත්විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි ස්වභාවය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් මේ ගැටලුව මම මේ පොදුවේ අහන්නේ ස්වාමීන් දැන් අපි සාමාන්‍ය සමාජය දිහා බැලුවාම ගරුණීය සම්මානහංසලාගෙන් බොහෝ දෙනෙක් කැමති සනස් මේ භාවනා කරන්න කැමති පිරිස මේ මොකක් හරි දෙයක් අහගෙන භාවනාව කරන්න සම්මානස. නමුත් අර දැන් අපිට මේ යොමුන ප්‍රශ්න වගේ ඊට පස්සේ සමාජ මාධ්‍යයෙන් බැලුවාම ඒ භාවනා කරන පිරිස අතර ගැටලු වෙන්නේ සම්මානස දර්ශනීය පැත්තේ. භාවනාව පැත්තේ නෙවෙයි සම්මානස. මෙන්න මේ සමාජයේ මම හිතනවා මේ හිදසක් තියනවා කියලා. සාමාන්‍යස මෙන්න මේ කාරණාව අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න. ඒ කියන්නේ පිරිසට මේ අඩුපාඩු හදාගන්න කොහොමද කියන කාරණාව සාමාන්‍යස. ඇත්තටම මේ ගැටලුව තමයි දර්ශනයක් නැතුව භවනා කරන්න යන එක. අපිට සෝවාන් මාර්ගයක් උපදව ගන්න යනකොට ඒ සෝවාන් මාර්ගයේ ඉපදවීම සඳහා තිබිය යුතු දේවල් මොනවාද? අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නට ඕනේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුර ලැබෙන්නේ මොකක්ද? සද්ධර්ම ශ්‍රවණයේ පරතෝ ഘോഷය තුළින් අපිට ඒ දේ ලැබෙන අපි අහලා දැනගන්නවා. ඊට පස්සේ මොකද තියෙන්නේ? සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදා. එතකොට සද්ධර්ම ශ්‍රවණය කියන දේ තිබුණාම ඒ අහලා ඉස්සෙල්ලා එයා ධර්ම ශ්‍රවණය තුලින් කරන්නේ එයා සත්‍ය ඥානය ඇති කරගන්න එක. ඒක දන්නවා. එයා හොඳින් දැනගන්නවා. මූලික දර්ශනය දන්නවා. ඒ දර්ශනය සාක්ෂාත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව එයා දන්නවා. ඊට පස්සේ තමයි කෘත්‍ය ඥානය තියෙන. එයා ඒක ක්‍රියාත්මක කිරීම සඳහා ඒක ආරම්භ කරනවා. එතකොට මේ ඒක අපි කියනවා යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුදම ප්‍රතිපත්තිය කියලා. එතකොට දැන් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුදම ප්‍රතිපත්තියත් කෙනෙකුට තියෙන්නේ මේ ධර්මය අවබෝධ කරගැනීමෙහි මූලික ක්‍රමවේදය හැටියට. කෙනෙකුට ඕක සද්ධර්ම ශ්‍රවණය තුළම පිරෙන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් ඔය අනුපූර්ව ක්‍රමවේදයක් අතහැරලා අපි අහගන්න එක ඉස්සෙල්ලා අපි කරන්න ඕන ටික විතරක් අහගන්න ඕන. අපි කොතෙන්ද යන්නේ? මොකක්ද අපි කරන්නේ? මොන තැන දක්වා ඒක අපි දියුණු කරතු කල යුතුද? කොයි විදිහටද කරන්නේ? ඒක පිළිබඳව මොකක්වත් අපිට තේරුමක් නැතිව බුදුරජාණන් වහන්සේගේ දේශනාව මොකක්ද? ඒ දේශනාව ඇතුළත කතා කරන ප්‍රතිපදාව මොකක්ද? ඒ මොකක්වත් අපි තේරුම් ගන්නේ නැතුව අපි පටන් ගන්නවා අපි භාවනාව කියන තැනින් කෙනෙක් පටන් ගන්නවා. එතකොට භාවනාව කියන තැනින් ඔක පටන් අරගෙන යනකොට ඊට පස්සේ කරගෙන යනකොට ප්‍රශ්න ඇති වෙනවා. දැන් එතකොට ප්‍රශ්න ඇති වෙනකොට අර දර්ශනය තේරෙන්නේ නැතිකම නිසා එයාගේ භාවනාව යන්නේ වැරදි පාරට. අන්න එතකොට ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. අනේ නිසා මේ ඌනතාවය පූර්ණේ කරගන්න කරගන්නට නම් එයා සිද්ධ කළ යුතු දේ තමයි මූලික වශයෙන්ම තේරුම් ගන්නට ඕනේ. නිවන් දැකීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය මොකක්ද? ඒක නිවන කියන්නේ මොකක්ද? ඒකට අපි ඇති කරගත යුතු දර්ශන සම්පත්තිය මොකක්ද? ඒ දර්ශන සම්පත්තිය උපදවා ගැනීම සඳහා ප්‍රායෝගිකව අපි පුරුදු පුහුණු කළ යුත්තේ කොහොමද? මනස පුරුදු පුහුණු කළ යුත්තේ කොහොමද? මේ කියන කරුණු ටික අපිට සම්පූර්ණ වෙලා තියෙන්නට ඕන. ඒ ටික සම්පූර්ණ වුණත් තමයි එයාට ප්‍රශ්නයක් නැතිව ඒ ඉලක්කය දක්වා තමන්ගේ මාර්ගයේ ප්‍රතිපදාව අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් කවුරු හරි භාවනා වැඩසටහනක් කියලා භාවනාවක් පටන් ගන්නවා. ඊට පස්සේ භාවනා කරනවා. දැන් දන්නේ නැහැ ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළාද බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැද්ද ඒක ත්‍රිපිටකයේ තියෙනවද ඒක ත්‍රිපිටකයේ නැද්ද මොන භාවනාවටද ඇතුළත් වෙන්නේ මොන සතිපට්ඨානයටද ඒක ඇතුළත් වෙන්නේ ඒකෙන් කොහොමද සමතේ වැඩෙනවා නම් සමතේ වැඩෙන්නේ ඒකෙන් කොහොමද විපස්සනාව වැඩෙන්නේ එයාගේ ජීවිත පැවැත්මත් එක්ක ඒක ගැලපෙන්නේ කොහොමද මොකක්වත්ම නැතුව අපි ගිහිල්ලා නිකම්ම අහන්න පටන් ගන්නවා භාවනාව කියන තැන ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ ඒ නිසා තමයි අපි අර මූලික අධීරයේ ඉඳලාම ඉස්සෙල්ලා සත්‍ය ඥානෙ උපදවාගෙන කෘත්‍ය ඥානෙ ලැබමින් කෘතඥානෙ කරා අපේ මනස අරගෙන යන්නට අවශ්‍ය වන්නේ. ඒ නිසා මූලික වශයෙන්ම සද්ධර්ම ශ්‍රවණය තුළින් ලබන ඒ සම්පූර්ණ කර ගැනීම සම්පූර්ණ කර ගනිමින් යෝනිසෝ මනසිකාරයේ සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව අපි ඇති කරගන්නවා නම් ඒක ඔය සමාජයේ ඌනතාවය අපිට පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමින්හංශ අපිට තව ගැටලුවක් යොමු වෙලා තිබෙනවා මේ චතුරාර්ය සත්‍ය තුල සමින්හංශ මේ දුක්ඛාරය සත්‍ය කතා කරද්දී ඊට කලින් ඇයි සමුදයාරය සත්‍ය යෙදුනේ නැත්තේ කියලා. මෙන්න මේ කාරණාවත් පැහැදිලි කිරීමක් කරලා දෙන්න සමින්හංශ. ඔව් දැන් ඇත්තටම දැන් හරිනම් හේතුව කියලානේ ඵලය කියන්න ඕනේ නේ. දුක ඵලය නම් සමුදය සත්‍ය හේතුව නම් මේ හේතුව නිසා මේ ඵලය කියන්න ඕනේ. පටිසමුප්පාදේ කතා කරනකොට ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ කියන්නේ නේ මේ හේතුව ඇතිනම් මේ ඵලය ඇති වෙනවා. ඒකට හේතුව දක්වලා ඵලය දක්වනවා. හැබැයි මේ චතුරාර්ය සත්‍ය ධර්ම විභාගයේ ඇතුලේ සංක්ෂිප්ත භාග්‍යතනාංශයේ හේතුඵල ධර්මය පැහැදිලි කිරීම ඇතුලේදී මේ දුක්ඛය මුලින් පෙන්වන්නේ දුක්ඛාර්ය සත්‍ය කියන එක මුලින් පෙන්වන්නේ සමුදය කියන එක වෙනම දක්වන්නට පුළුවන් කමක් නැති නිසා. ඉතලා දුක්ඛාර්ය සත්‍ය පෙන්නලා මේ දුක පිළිබඳව තියෙන අනෝබෝධය නිසාම තමයි මේ විදිහේ සමුදයක් ඇති වෙන්නේ කියන එක තමයි ඊළඟට පෙන්වන්නේ. මේ මේ විදිහේ මේකයි දුක්ඛාරය සත්‍ය මේකයි හුදු දුක් රස උපදින තැන මේ ධර්මය හටගත්තේ මේ විදිහේ හේතු ටිකක් නිසා. එතකොට ඒක මේ හේතු ටික කියලා මෙහෙම හේතු ටික නිසා මෙහෙම ඵලයක් උපදිනවා කියන එක කියන්නේ නැතුව මේ විදිහේ මේ හේතු ටිකක් මේ ඵල ධර්මයක් උපදිනවා මෙන්න මේ හේතු ටික නිසා මේ හේතුව නැති කිරීම තුළ මේ ඵලය අනුත්පාද සංඛ්‍යාත භවකට පත් කරන්න පුළුවන්කම තියෙනවා. නොහට ගන්න බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඵල ධර්මය දේශනා කරලා තමයි හේතුව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. නිසා යේ ධම්මා හේතු ප්‍රභවා තේසං හේතු තථාගතෝ ආහනේ යම් ධර්මයක් හේතු නිසා හටගත්තා නම් ඒක පංච උපාදානස්කන්ධ සංඛ්‍යාතයේ ඵල ධර්මයට තියෙන හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොකකට හේතුවද? මොකක්වත් නැතුව හේතු ටිකක් කතා කරලා ඵලය කතා කරන්නේ නැහැ. ඵලය හේතුව ගැන කතා නොකොට මෙබඳු ඵලයකට මෙබඳු හේතුවක් තියෙනවා. මේ හේතුව වර්තමානයේ තුල දුරු කිරීම තුළින් මෙබඳු ඵලයක් දුරු නොහට ගන්න බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට සමුදය යෙදෙන්නේ යම් තැනකද එතන තේරුම් අරගෙන ඉන්න බෑ ඉස්සෙල්ලා. දැන් එතකොට අපි ගත්තාම පංචපාදානස්කන්ධය දුක නම් පංචපාදානස්කන්ධය පිළිබඳව තියෙන නොදන්නාකම නිසාමනේ තණ්හාව කියන දේ ඒ මත පතිත වෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම මේ ඒ ඒක පතිත වෙන තැන පෙන්නලා තමයි තණ්හාව පෙන්වන්නට ඕනේ. ඒ තැන පෙන්වන්න නැතුව තණ්හාව පෙන්වන්න බෑ. අපි පළකයක ඇඳලා තියෙන චිත්‍රයක් පෙන්වනවා. චිත්‍රය පෙන්වන්නට නම් අපිට ඉස්සෙල්ලාම මේ පළකයේ පළකයක ඇඳලා තියෙන නැතිනම් පිටියක හරි පළකයක හරි ඒක තියෙන ටික පේන්න බෑ නැත්තම් පාටට තියෙන විදිහක් නැහැ නේ අහසෙනේ අන්න ඒ වගේ හේතුවක් ඇති වෙන්නේ යම්කිසි ධර්මයක් ඇසුරු කරගෙන නම් ඒ ධර්මයේ ඉස්සෙල්ලා පෙන්නලා ඉන්නට ඕනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මුලින් දුක්ඛාර්ය සත්‍ය විවරණය කරලා ඊට පස්සේ ඒකට තියෙන හේතුව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මොකද මේ චතුරාර්ය සත්‍ය කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සංක්ෂිප්ත හේතුඵල ධර්මතාවය. හේතුඵල න්‍යාය පෙන්වන තැන. එතකොට එතනදී ඵලය පෙන්නලා හේතුව පෙන්වුවා. ඊට පස්සේ හේතුව නිසා ආයෙ මොකද්ද වෙන්නේ? ආයෙ ඵලයක්. එතකොට ආයෙ හේතු මේ විදිහට අපිට හේතුඵල ධර්මයන්ගේ පැවැත්ම තමයි චතුරාර්ය සත්‍ය ඇතුලේ පූර්ව සත්‍ය තුළ සංසාර වර්තනය අපිට දක්වන්න පුළුවන්කම තියෙනවා හේතුඵල ධර්මයේ දුක සමුදය දුක සමුදය දුක සමුදය ආදී ලෙස. ඉතින් ඉස්සෙල්ලා දුක්ඛාර සත්‍ය පෙන්වන්නේ නිසා ඊට පස්සේ සමුදය පෙන්වනවා. ඊට පස්සේ ආපහු දුක, ආපහු සමුදය මේ විදිහට මේ සසර පැවැත්ම කියන එක අපිට පෙන්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි ඉස්සෙල්ලා දුක කියන තැනින් ඒක පටන් ගත්තේ. ඒ නිසා දුක මත තමයි අපි සමුදය උපදවගන්නේ. සමුදය කියන එක තනිව පෙන්වන්න පුළුවන් කමක් නැහැ. දුක අතහැරලා නිසා දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්න කෙනෙකුට සමුදය සමුදාය සත්‍ය තේරුම් ගැනීම පහසුව තියෙනවා. ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ දුක්ඛාර සත්‍ය මුලින් දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට මතක් වෙනවා වහන්සේ පෙර අවුරුදු ගානකට කලින් කරපු දේශනා කීපයක් තිබෙනවා මේ අවශ්‍ය කෙනෙක්ට හොයාගන්න පුළුවන් YouTube ගිහලා සර්ච් කරලා බලුවොත් එහෙම අභිධර්ම පිටකේ යමක ප්‍රකරණයේ ආශ්‍රයෙන් සංඥාන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරන දේශනා මාලාවක් තියෙනවා. ඒ ටික මම හිතනවා මේ ප්‍රශ්නයත් එක්ක මේ වැඩිදුර අධ්‍යයනයට හොඳයි කියලා. සමිනාංශ ඊළඟ ගැටලුව අපිට යොමු වෙලා තිබෙනවා. මේ උපාදාය රූපය කියන්නේ මොකක්ද කියලා සන චිත්තද රූපය උපාදාය රූපයක්ද කියන කාරණාවත් එතනදී අහලා තියෙනවා සමිනාංශ. මම හිතනවා මේ වර්තමානයේ ඇතුළේ මේ විවිධ මේ ධර්මයේ ගැන පැහැදිලි අවබෝධයක් නැති දේශකයන් වහන්සේලා ධර්ම දේශනා කිරීම ඇතුළත ඔය උපාදාය රූප කතාව මේ ඇවිල්ලා තියෙනවා මේ උපාදාය රූපය කියලා කියන්නේ අපි මනසෙන් ඇති කරගන්න දේ කියලා. අම්මා කියලා අපි දැනගන්න එක තමයි උපාදාය රූපේ කියලා. එතකොට මේ උපාදාය රූපය කියන එක මේ තේරුම් නොගැනීම තමයි එතන තියෙන්නේ වගේ විකෘතියක් ඇති වෙන්න හේතුව. ඉතින් ඇත්තටම උපාදාය රූපය කියලා කියන්නේ සිතින් උපදවන රූපයක්වත් චිත්තජ රූපයක්වත් නෙමෙයි. උපාදාය රූපය කියලා කියන්නේ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලානේ කියන්නේ. සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා පවත්නා රූප. එතකොට උපාදාය කියන්නේ මං නිසාය මං උපාදාය. මම නිසා මම ඇසුරු කරගෙන කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තැන තියෙනවා. මම නිසා මම ඇසුරු කරගෙන මේ මේ සිවණක් පිරිස පවතින. එතකොට ඒ වගේ පෙන්වන තැන්වලදී අපිට මේ නිසාය, උපාදාය කියන මේ වචනේ දකින්න පුළුවන්. ඒ උපාදාය කියලා කියන්නේ නිසා, එය ඇසුරු කරගෙන, ඒ මත පවතිනවා කියලා. ඉතින් දැන් මොනවාද උපාදාය රූප? අපි සරලවම ගත්තාම වර්ණ, ගන්ධ, රස, ඕජා මේ සුද්ධාෂ්ටක මට්ටමකදී වර්ණය කියන එක සතර ධාතුවේහි එකතුවක් නැති තැනක වර්ණයක් තියෙන්න පුළුවන්ද? සතර ධාතුවේහි එකතුවක් නැති තැනක වර්ණයක් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ගන්ධයක් හෝ රසයක් හෝ පොට්ටබ්බයක් තියෙන්න පුළුවන් කමක් මේ ඕජාවක් තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ සතර මහා ධාතුව ඇසුරු කරගත්ත තැනක ඇතිවෙන ගුණාත්මක ලක්ෂණ ටිකක් තියෙනවා. ඒක නිස්සෘත කරගෙන පවතින ලක්ෂණ ටිකක් තියෙනවා. සතර මහා ධාතුව නොවන හැබැයි ඒ ධාතුව ඇසුරු කරගෙන පවතින දෙයක් තමයි වර්ණය කියලා කියන්නේ. අන්නේ ධාතුව ඇසුරු කරගත්ත වර්ණය කියන එකට කියන උපාදාය රූපයක් කියලා. ගන්ධය කියන එකට කියන උපාදාය රූපයක් කියලා. රසය කියන එකට කියන උපාදාය රූපයක්. රසය කියන එක අපි ගත්තොත් එහෙනම් මේක පටවි ධාතුවද කියලා ගත්තොත් නෑ. ආපෝ තේජෝ වායෝ ධාතුවද කියලා ගත්තොත් නෑ. හැබැයි මේ සතර ධාතුව නැති තැනක මේ රසයක් තිබුණාද නෑ. සතර ධාතුව ඇසුරු කරගෙනමයි රසය තිබුණේ. එහෙනම් ඒ ධර්මයන්ට කියනවා සතර ධාතුව නොවන නමුත් සතර ධාතුව ඇසුරු කරගෙන පවතින ඒ රූපයන්ට කියනවා උපාදාය රූපය කියලා. එතකොට මේ උපාදාය රූප කියලා කියන්නේ සිතින් උපදවන දෙයක් නෙමෙයි. උපාදාය රූප කියන ඒකට අපි කියන්නේ සිතින් උපදවන රූපයට කියන්නේ චිත්තජ රූප කියලා. එතකොට මේ චිත්තජ රූප කියලා කියන්නේ සිතත් එක්ක උපදින සිතත් එක්ක නැති වෙලා යන රූප ටිකට අපි සිතින් උපදවන රූපයන් තියනවානේ සිත මුල් කරගෙන සිත තුලින් උපදවන රූපේ අපි කියනවා දැන් අතපය උස්සන්න අපිට චිත්තජ රූප උපදින්න ඕනේ නේ. චිත්ත ක්‍රිය වායෝ දහත් ආදී මේ දේවල් උපදින්නට ඕනේ. එතකොට දැන් කාය කම්මඤ්ඤතාවය. අපි ගත්තාම කම්මඤ්ඤතා රූපය. එතකොට ඒක කොහෙන්ද උපදින්නේ කම්මඤ්ඤතා රූපය? ඒක සිතින් උපදින දෙයක්. එතකොට ඒ වගේ අපි සිතින් උපදවන රූප කියලා කියන්නේ ඒකත් ඔය හිතින් මම අම්මා කියලා හිතනකොට ඒ රූපය චිත්තජ රූපයක් කියනවා එහෙම නෙමෙයි. ඒක කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක වෙනම පරයයකින් අපිට කතා කරන්න පුළුවන්. අපි සාමාන්‍ය පාවිච්චි කරන වචනයක් විතරයි. හැබැයි චිත්තජ රූප කියන දේ කියන්නේ අර සිතේ උපදින අර මේ අර විදිහේ රූපයන්ට තමයි අපි චිත්තජ රූප කියන වචනේ ව්‍යවහාර කරන්නේ. එතකොට අපිට යම් ඉත්ත්‍ේන්ද්‍රිය රූප, පුරුෂේන්ද්‍රිය රූපේ ඊට පස්සේ යම් කම්මඤ්ඤතාදී රූප තියෙනවා නම් මේ මේ වගේ රූපයන්ට තමයි අපි කතා කරන්නේ සිතින් උපදවන රූප කියලා. එතකොට ඒ සිතින් උපදවන රූප කියන දේ එකක් සතර මහා ධාතුව ඇසුරු කරගත්ත රූපය කියන එක තවත් එකක්. මේවා සම්පූර්ණම මේ කොටස් දෙකක් විදිහට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. කොයි වෙලාවකවත් අපි හිතින් උපදවන්නා වූ රූප උපාදාය රූපයේ ලෙස ගන්න එපා. එහෙම ගැනීමම ධර්ම විරෝධී ප්‍රකාශනයක්. අභිධර්ම පිටකයේහි රූප කාණ්ඩය ඇතුලේ බොහොම පැහැදිලිව විග්‍රහ කරනවා. උපාදාය රූපය කියලා කියන්නේ මොනවද? ඊට පස්සේ සතර මහා ධාතු රූපය කියලා කියන්නේ මොනවද ආදී ලෙස. අර ධම්මායතනය අනුව ගියපු යම් කිසි ඒ අනුව යන රූපාරම්මණයක් සිහි කර ගැනීම තමයි මේ ඔය හිතින් උපදව ගන්න රූපය කියලා ඔය නම් කරන්නට උත්සාහවත් වෙන්නේ. ඉතින් ඒක උපාදාය රූපය කියන නමින් කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඊළඟ කාරණාවේදී ඊළඟ ගැටලුව යොමු වෙලා තිබෙන්නේ අපි අර කතා කරන සනස දිත්තේ දිත්තමත් සංආදී කතා කරද්දී විඥාණයට සම්බන්ධ කරගෙන මේ විඥාණය පිළිබඳව ඒ විදිහට කතා කරද්දී සමහරවිට ඒ කතා කරන විඥාණය විපාක මට්ටමේ විඥාණයද එහෙම නැත්නම් මනෝ විඥාණය පිළිබඳවද එතන කතා කරන්නේ කියන කාරණාව අහලා තියෙන සන්නස මේ පිළිබඳවත් අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න. දැන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා දිත්තේ දිත්තමත්තං සොතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සතේ මෙයාදී ලෙස බාහ්‍ය සූත්‍රාදී තුළ අපිට මේ කරුණ බොහෝ තැන්වල දකින්න පුළුවන්කම තියෙනවා. මේ කියන්නේ ඇත්තටම මේ ඥානයක් පිළිබඳව. ඒ කියන්නේ දැකීම කොහොමද දැකීමෙන් පස්සේ ඉවර වෙලා යනවා. ඒක තේරුම් නොගන්න කමනේ ගැටලුව තියෙන්නේ. ඒකට ඒක තේරුම් ගන්නා වූ ඥානය ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට දැකීම දැකීම මාත්‍රයකින් පස්සේ ඉවරයි කියන නුවණ තියෙනවා නම් එයාට මේ ලෝකයේ පිළිබඳව හට ගැනීම ලෝකයේ පණවන්න පුළුවන් කමක් නැත්තේ. නෑ මෙලෝ පරලෝ හෝ මේ දෙය අතර අතර හෝ එහෙම පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට මේ විඤ්ඤාතයේ විඤ්ඤාත මත්තන් කියනකොට දැන ගැනීම දැන ගැනීම මාත්‍රයක්ම විතරයි කියලා කියනකොට දැන් අපි දැන ගැනීම කියලා කියන්නේ මොනවාද? අපි දන්නවා දැන ගැනීම කියන එක විපාක මට්ටම සහ කර්ම මට්ටම තුළ දැන ගැනීම දෙකක් තියෙනවා. එතකොට මනෝවිඤ්ඤාණයක් උපදිනවා. ඇහැට රූපයක් ගැටුණට පස්සේ මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතු කියන අවස්ථා දෙකකමත් විඥානයේහි හට ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ ධර්මයනුත් හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක නෙවෙන්නේ නේ. එතකොට ඒක විපාක සම්පතියටත් පොදු දෙයක් තමයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන දේ. ඒ වගේම අපි දැන් කර්ම වශයෙන් අසුරු කරන තැනක් තියෙනවානේ. එතකොට හොඳ හෝ නරක විදිහට උපදින විදිහට අපිට රූපාදී ධර්මයන් ඇසුරු වෙන තැන් තියෙනවා. එතකොට මේ ඉන්න කෙනා කියලා අපි කර්මය උපද්ද ගන්න තැන් තියෙනවා. අන්නේ කර්මය උපද්ද ගන්න තැනකදී අපි දැනගත්තා නම් දැනගැනීම දැනගැනීම මාත්‍රයක් නෙවෙතරනේ. අපි මේ ඉන්න පුද්ගලයෙක්ව රූපය තුළ පුද්ගලයෙක්ව අපි දකිනවා. එතකොට පුද්ගලයෙක්ගේ සත්වයෙක්ගේ පැවැත්ම කියන තැන දකින තැනදී අපිට ඒකත් පුද්ගල සංඥාවෙන් ඇසුරු වෙනවා කියන තැනදීත් ඒක කර්මය. හැබැයි ඒද එතනද සිද්ධ වෙලා තියෙන අපි ඇත්ත නොදැනගත්තට දැනගැනීම දැනගැනීම මාත්‍රයක් නේ. මම රූපය දැනගන්නවා කියලා හිතුවට මම දැනගෙන තියෙන්නේ මොකක්ද? මම Tamanගෙම හිතෙන් උපදවාගත්ත සංකල්ප ටිකක් පිළිබඳව නැතිනම් සංස්කාරය තුළින් ගෙන ආපු නිමිති ටිකක් පිළිබඳව විඥානනයක් ඇති කරගෙන තියෙන එකනේ තියෙන්නේ. ඒකට ඒක දැන ගැනීම දැන ගැනීමක් විතරනේ. ඒකට දැකපු දේ දැනගත්තා නෙමෙයි. අපි ඒ පිළිබඳව හිතපු දේ, මානසිකාරය කරපු දේ තමයි අපි දැනගෙන තියෙන්නේ. එතන සිද්ධ වුණේ දැන ගැනීම දැන ගැනීමක් විතරයි. ඒකට එතන දැනගන්න දේ ගැන දැනගැනීමක් කියන බව නොදන්න කමක් විපාකයේ තුල දැනගත්ත දේ දැනගැනීමක් කියලා නොදන්න කමක් මොකද්ද දෙකම එක හා සමාන අවිද්‍යාව. ඒතකොට විද්‍යාව උපදව ගන්න කෙනෙකුට ඔය තැන් දෙකේදිම හම්බෙන්න ඕනේ මොකද්ද? දැනගැනීම දැනගැනීම මාත්‍රයක් විතරයි කියන එක. ඒක නිසා ඒක එක තැනකට පමණක් සීමා වුණ දෙයක් නෙමෙයි දැනගැනීම කියලා කියනකොට දැනගැනීම හැම තැනකදීම දැනගැනීම මාත්‍රයකින් ඉවර වෙනවා කියන ඥානයක් තමයි තියෙන්නේ. ඒ නිසා විපස්සනා ඥානයන් පිළිබඳව අපි කතා කරනකොට සේකාරයන් වහන්සේ නමක් කතා ඒ මානසිකාරයේ පැවැත්වුවොත් එහෙම මාර්ගසිත ඵලසිත ක්‍රියාසිත මේ හැම දෙයක්ම පිළිබඳව නම් බැලුවොත් මේ හැම දෙයකම අනිත්‍යතාවයන් පිළිබඳව මෙනෙහි කරලා බලනකොට හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා විපස්සනා වඩන්නට පුළුවන්කම තියෙනවා ඊට පස්සේ රහතන් වහන්සේටත් ඕනනම් ඒ විපස්සනා නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට බලනකොට ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන නුවණ උපදිනකොට ඒ හැමතැනකම ප්‍රකට වෙන්නේ මොකක්ද? ඒ ඒ ධර්මයන්ගේ හට ගැනීම, වැයවීම පේනවා. එතකොට ඒ හැමතැනකම විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන එකත් එනවන තියෙනවා. දැන් ප්‍රත්‍යජන කෙනෙකුගේ චිත්තසංතානයේ දිහා බලලා ඒ කෙනාගේ තේසිත් પરම්පරාව හටගෙන නිරුද්ධ වෙනවා කියන එක තේරුම් ගැනීම. කර්ම වශයෙන් එයා දැනගත්ත දේ එකක්, දකින දේ එකක් කියලා අපි තේරුම් ගැනීමම මෙතන තියෙන විඤ්ඤාතම විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන එකම තමයි. නිසා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියනකොට සෑම විඤ්ඤාණයකම තියෙන ස්වභාවය. ඒක එක තැනකට විතරක් විපාකයේ තුල පමණක් කියලා අපිට ලඝු කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක හැම තැනකටම අදාළවල හැම තැනකම යෙදෙන ධර්මයක් හැටියට තමයි අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අ ස්වාමීන් ශ්‍රී ලංකාරණා විදිහට මේ පංච උපාදානස්කන්ධේ උපචයට යෑම කියන කාරණාව අහලා තියෙනවා සනස. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා දෙන්න. පංච උපාදානස්කන්ධය කියන එකක් මම හිතන්නේ අපේ අයට පැහැදිලි කිරීම තුලින්ම යනවා නම් වඩාත් හොඳ වෙයි සන්න. පංච උපාදානස්කන්ධය කියනකොට දැන් ස්කන්ධයක් සහ උපාදානස්කන්ධය කියලා කොටස් දෙකක් අපි හඳුන ගන්නවානේ. කන්ද සූත්‍රයේදී ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධය. හැබැයි දෙකම එකම ආකාරයට තමයි විවරණය වෙන්නේ. හැබැයි පංච උපාදානස්කන්ධයේදී සාසවා උපාදානීයා කියන වචන දෙකක් යදෙනවා. ඒක තමයි එකම වෙනස. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? සාස්ත්‍රව වුණ උපාදානීය වුණ ස්කන්ධය. සාස්ත්‍රවයි කියලා කියන්නේ මොකද්ද? ආශ්‍රවයන්ගෙන් අරමුණු වෙන, ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් ආශ්‍රව සහිත වූ තැනක සාස්ත්‍රව බව තමයි තියෙන්නේ. ඒ වගේම උපාදානීය කියලා කියන්නේ මොකක්ද? උපාදානයේට හිත, උපාදානය ඇති කරන්න පුළුවන්කම ඇති ධර්මයි. එතකොට දැන් ප්‍රතජන කෙනෙකුට සිත් පහළ වීමේදී රූප ඇහැ රූප එක රූපස්කන්ධයනේ රූපස්කන්ධය ඊට පස්සේ දැන් අපි හිතන්නකෝ දැන් කෙනෙකුට හිතෙනවා මේ ස්කන්ධ සහ උපාදානස්කන්ධ කියනකොට මේ ස්කන්ධ කියලා කියන්නේ අර අනාශ්‍රව වුණ ස්කන්ධ ටික විතරයි වෙන ස්කන්ධ තියෙන බෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්කම තියෙනවා. අනාශ්‍රව ටික විතරයි ස්කන්ධ. අනිත් ඔක්කොම පොදේ පංච උපාදානස්කන්ධය කියලා. එතකොට එහෙම කියන්නේ ඒ ඔක්කොම ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්කම නිසා එතන ඒ ඔක්කොම උපාදානස්කන්ධ කියන සංඛ්‍යාවට යනවා කියලා. එතකොට ප්‍රශ්නයක් එනවා බුදුරජාණන් වහන්සේ නම් ස්කන්ධ කියලා දේශනා කරපු තැනක රූපස්කන්ධය කියන එක කවදාවත් පනවන්න බෑ. හැමදාම ලෝකෙ තියෙන රූප උපාදානස්කන්ධය විතරයි. ඇයිද? රූපය අරමුණු කරගෙන ඕන කෙනෙකුට කෙලෙස් උපදවන්න පුළුවන්. එතකොට ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්. ඒ නිසා මේ රූපය ඕන කෙනෙකුට ඇසුරු කරන්න පුළුවන් නිසා පංච උපාදානස්කන්ධය කියනවා එහෙම නෙමෙයි. පංච උපාදානස්කන්ධය හෝ පංචස්කන්ධය කියන එක කතා කරන්නේ ඒක ශාස්ත්‍ර උපාදානීය බව නිසා. යම්කිසි කෙනෙකුගේ సంతානය තුළ ආශ්‍රව සහ උපාදානය තියෙනවා නම් ආශ්‍රව ඒ එයාගේ මනස තුළ ඇසුරු වෙන සෑම ධර්මයක්ම ඒ ආශ්‍රව සහ උපාදානයන් යොදන්නට හිතකම තියෙනවා. එයාගේ හිතේ ආශ්‍රව උපාදාන කියන ගති ටික තියෙනවා අර ඇති වෙන සෑම ධර්මයක්ම ආශ්‍රව උපාදානයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාට ඒ නිසා ආශ්‍රව උපාදානයෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙන නිසා ඒ ස්කන්ධ කියන මට්ටමකදී උනත් එයාට කතා කරන්නේ පංච උපාදානස්කන්ධේම ඇසුරු වෙනවා කියන එක. ඒ නිසා ප්‍රත්‍යජන කෙනෙකුට ඇහැට රූපයක් ගැටෙනකොට එතන ආශ්‍රව හෝ උපාදානය එතන තියෙන්නේ නැහනේ. දැන් අපි ගත්තාම චර්යානානත් ඥානය අනුව ගත්තාම චර්යාවක් විදිහට එතන ආශ්‍රවය දෙන්නේ නැහනේ. අනාශ්‍රව ඒ කියන්නේ ආශ්‍රව නැහනේ එතන. කෙලස් ධර්ම හෝ යෙදෙන්නේ නැහැ. හැබැයි ඒ ගුණාට ඒකට කියන්නේ අනාශ්‍රව මට්ටමේ ස්කන්ධ ටිකක් එතන තියනවා කියන එකේදී කතා කරන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? එයාගේ ආශ්‍රව ප්‍රහීන නැති නිසා ඒ ස්කන්ධ ටික සාසවය යාට. ඒ එතන සාසව සහ ආසව කියන දෙකේදීත් අනාසව කියන තැනදීත් වෙනසක් තියෙනවා. ආශ්‍රව කියලා කියන තැනදී ඒ ධර්මයේ පිළිබඳව ආශ්‍රව යෙදිලා තියෙනවා. සාශ්‍රව කියන තැනදී ආශ්‍රව යෙදිලා නැති වුණත් ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. එයාගේ ළඟ ආශ්‍රව තියෙනවා. එතකොට ඒ නිසා අර ධර්මය රූපය දැකලා ඒ ධර්ම හටගෙන නිරුද්ධ වුණාට ඒ ධර්මයන් පිළිබඳව ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන කම නැති වෙලා නෑ. ඒ නිසා අර අර ධර්ම ටික හඳුන්වනවා ශාස්ත්‍රව වුණ ස්කන්ධ ටික. එහෙනම් ඒක උපාදානස්කන්ධය කියන සංඛ්‍යාව තුළ තමයි ආශ්‍රව සහිත මනසක් ඇති කෙනාට තියෙන්නේ. නිසා ප්‍රතජන කෙනෙකුට හැම වෙලාවකදී මෙයාට ඇසුරු වෙන්නේ මොනවද? එයාට මේ මේ පංච උපාදානස්කන්ධය කියන තැන තමයි ඇසුරු වෙන්නේ. මොකද එයා සතුව ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනකම තියෙන නිසා. කෙනෙකුට ආශ්‍රව නැත්තම්, උපාදානෙ නැත්තම්, එයාට හටගන්න ධර්ම කවදාවත් ඇහැට රූපයක් ගැටෙනවා කියන එක උනත් ඒක දැනගන්න විඥානනයක් නැති උනත් එයාට ඒ ටික උපාදානස්කන්ධය කියන්න බෑ. මොකද ඒක සාසව වෙන්න එයාගේ ආශ්‍රවය දෙන්නේ නැහැ. එතකොට දැන් රහතන් වහන්සේ මොකක් හරි වැඩක් කරනකොට උන්වහන්සේ මොකක් හරි හිතනකොට උන්වහන්සේගේ හිත දැකලා තව කෙනෙක් ආශ්‍රව උපද්දගත්ත කියලා උන්වහන්සේගේ ස්කන්ධ ටික සාස්වය කියන්න කියන එක යුතු නැහැ. දැන් පංච උපාදාන ස්කන්ධයමයි කියලා කියන්නේ ඒ අර්ථය තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන බව පේන්නේ. හැබැයි මම පුද්ගලිකව ගත්තාම ඒක එතරම්ම මම අනුමත කරන මම දකින දෙයක් නෙමෙයි ඒක. විය හැකියි කියලා හිතන දෙයක් නෙමෙයි. මොකද දැන් රහතන් වහන්සේ සිතක් උපදවනකොට ඒ සිත බලලා තව කෙනෙක් ආශ්‍රවයෙන් අරමුණු කරනවා කියන නිසා ඒ හිත පංච උපාදානස්කන්ධය කියලා කියනවා කියන විග්‍රහය කොතරම් දුරට ත්‍රිපිටකයත් එක්ක ගැලපෙනවද කියන එක ගැන අපි කල්පනා කරලා බලන්න වෙනවා. ඉතින් ඇත්තටම එතන සිද්ධ වෙන්නේ මොකද්ද? එතනදි සිද්ධ වෙන්නේ උන්වහන්සේට ආශ්‍රෝපාදාන නැත්තම් ඒ ඒ ස්කන්ධ ටික උන්වහන්සේට සාස්ත්‍රෝ වෙන්න විදිහක් නැහැ. ආශ්‍රෝපාදාන නැති කෙනාට සාස්ත්‍රෝ වෙන්න විදිහක් නැහැ. ආශ්‍රෝපාදාන නැති කරගත්ත කෙනාට තමයි ස්කන්ධ ධර්ම ස්කන්ධ ධර්ම ටිකක් ඇසුරු වෙන තැනන් යෙදෙන්නේ. දැන් බෝතලයක් තියෙනවා හිස් බෝතලයක් මගේ ළඟ සීනි වෙනම තියෙනවා නම් මට මේ බෝතලේ සීනි බෝතලයක් කරගන්න පුළුවන්කම තියෙනවා. බෝතලේ සීනි නැති වෙන්න පුළුවන්. හැබැයි මගේ ළඟ සීනි තියෙනවා නම් සීනි බෝතලයක් කරගන්න පුළුවන්කම තියෙනවා මට. එනිසා මේ බෝතලේ සීනි බෝතලයකට හිතයි. මගේ ළඟ සීනිත් තියෙනවා නිකන් සීනි ගොඩකුත් තියෙනවා බෝතලයකුත් තියෙනවා දැන් සීනි බෝතලයක් කරගන්න හිතයි මේ බෝතලේ හැබැයි කෙනෙක් ළඟ කවදාවත් සීනි නැත්නම් ඒ කෙනා ළඟ සීනි බින් ඇතයක්වත් නැතිනම් ඒ බෝතලයට අපිට කියන්න බෑනේ යා ළඟට සීනි සීනි බෝතලයක් බවට පත් කරගන්න යාට ඒක හිතයි කියලා ඒ නිසා යාට ඒක කියන්න පුළුවන් කමක් නැහැ යාට ඒක නිකම්ම බෝතලයක් විතරයි. ඒ වගේ අතනදී අසුරු වෙන්නේ ස්කන්ධ ධර්ම ටිකක් විතරයි. ඒක තමයි ස්කන්ධ සහ පංච පාදානස්කන්ධයන් අතර තියෙන වෙනස. එහෙම නැතුව අර විදිහට ගත්තොත් එහෙම කවදාවත් රූපස්කන්ධය කියලා එකක් නැහැ. ඒ රූපේ කාටවත් ආශ්‍රෝපාදානයෙන් ඉස්සරු කරන්න බෑ. ඒ නිසා රූප උපාදානස්කන්ධය විතරමයි තියෙන්නේ. දැන් ලෝකෝත්තර සිත නම් අපි හිතමුකෝ රහතන් වහන්සේ නමක් උපදවන ලෝකෝත්තර සිත තව කෙනෙකුට දකින්න බෑ. ඒ නිසා ඒ ටික ස්කන්ධ කියලා. හැබැයි රූපය කියන එක ලෝකෝත්තර පරියාපන්නේ පනවන්නේ නැහැ නේ. එතකොට ඒක පණවන්න බෑ. එහෙනම් රූපය කියන එක එහෙනම් හැම වෙලාවකදීම පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ තමයි හැම වෙලාවකදීම තියෙන රූපස්කන්ධය කියලා එකක් ලෝකේ නැති වෙන්න ඕනේ. එතකොට දැන් මම හිතනවා පැහැදිලි ඇති නේද? එතකොට දැන් පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි කතා කළාම දැන් ඔක තමයි පංච උපාදානස්කන්ධය. මේක රැස්වීමට යනවා කියන්නේ මොකද්ද? අපි වචන දෙකක් කතා කරන ධර්මයේ තුල ආචේගාමී සහ අපචේගාමී කියලා. ආචේගාමී කියන්නේ රැස් කිරීමට යනවා. පචේගාමී කියන්නේ ඒක දුරු වෙනස් වෙනවා. එතකොට මේ ආචේගාමී වෙනවා කියලා කියන තැනදී පංච උපාදානස්කන්ධය රැස් වෙනවා කියලා කියන තැනදී කොහොමද රැස් වෙන්නේ? ආශ්‍රව උපාදානයන්ගෙන් අර ස්කන්ධ ටික ඇසුරු වෙන තැනක අපිට ඒ රූපයන් පිළිබඳව අපිට නිමිති අනුනිමිති වශයෙන් අපිට ඉතුරු වෙනවා නම් දැන් දැකපු දේවල් ගැන අපිට හිතන්න පුළුවන්කම තියෙනවා බාහිර තියෙන දේවල් හැටියට අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ ගෙදර ඉඳලා මේක බලනවා නම් ඔබට ගෙදර තියෙනවා. ගෙදර වටපිටාව තියෙනවා. ගෙදර එළියේ පරිසරයේ තියෙනවා. දැන් ඇහැට පේන්නේ නැති වුණත් දැන් ඒවා තියෙන බවට හැඟීමක් තියෙනවා. මේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධයේ උපචයට යෑමේ ස්වභාවය. ඔබ කොහොමද ඒක නොදක තියනවා කියලා කියන්නේ? දැකපු රූපය ඉතුරු නැතුව නිරුද්ධ වන බව නොදන්නකම නිසා ඒ ඒ Nirodhe තියෙන අනෝබෝධයකම නිසා ඔබට දැකපු දේ ඇති බවට දැන් ආශ්‍රෝපාදානයෙන් ඇසුරු වෙනකම තමයි එතන තියෙන්නේ. මොකක්ද ඒ තියෙන්නේ නම් පංච උපාදානස්කන්ධේ උපචේත ගිහිල්ලා රැස් වෙලා. ඒ නිසා තමයි පංච උපාදානස්කන්ධ ලෝකයක ජීවත් වෙන බව අපිට තියෙන්නේ. අර සමනුපස්සනා සූත්‍රයේදී භාග්‍යවතුනාංශ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් పూర్වයේ නිවාසයන් පිළිබඳව සීකරනවා නම් පුබ්බේ නිවාසානුස්මෘති ඥානයක් ඇති කරගත්තත් ඒ පුබ්බේ නිවාසානුස්මෘති ඥානය ඇති කරගත්ත කෙනෙකුට උනත් එයාද සිහි කරනවා කියලා සිහි කරන්නේ මොනවාද? එයත් සිහි කරන්නේ අතීත ගියපු පංච උපාදානස්කන්ධයම තමයි එයාද සිහි කරන්නේ. එයාත් මානසිකාරය කරන්නේ සමනුපස්සනා කරන්නේ පංච උපාදානස්කන්ධයමයි. ගද්දුල බද්ද සූත්‍රයේදී කියන්නේ භාග්‍යතුන් වහන්සේ අර කණුව කණුවක බල්ලෙක් ගැට ගහලා ඉන්නකොට ඒ බල්ලා ඉන්නේ කරන්නේ නිදාගන්නේ ඔක්කොම කරන්නේ කණුව වට. ඒ වගේ මේ ප්‍රත්‍යජන කෙනා මොකද කරන්නේ ලෝකේ මේ පංච උපාදානස්කන්ධයකම හැසිරෙනවා. ඒ වගේ දැන් අපිට මේ ස්පර්ශ ආයතන 6 හරහාම මේ ආශ්‍රෝපාදානයන්ගෙන් ඇසුරු වෙනකොට හැම මොහොතකම පංච පාදානස්කන්ධේ උපචයට ගිහිල්ලා තියෙනවා. ඒ උපචයට ගියපු බව නිසා උපචය වෙන බව නිසා තමයි අපිට දැකපු ලෝකේ තියෙන්නේ. ඒ දැකපු ලෝකය ආපහු දකින්න පුළුවන්. අහපු දේවල් නැවත අහන්න පුළුවන්. අපි විඳපු දේවල් නැවත විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි දැනගත්ත දේවල් නැවත දැනගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අර ධර්මයන්ගේ Nirodhaය නොදන්නකම නිසා ඒ ධර්මයන් ඇති බවට හිතනකම ඇති බවට ගන්නාකම අපිට නැවත නැවත පිහිටා තියෙන්නේ අන්න ඒ හේතුව නිසා. ඉතින් මේකට අපි කියනවා පංච උපාදානස්කන්ධයේහි උපචේත යෑම කියලා. එතකොට යම් කෙනෙක් ඕක අනිත්‍ය ආදී වශයෙන් ස්කන්ධයන්ගේ ස්වභාවය දකිනවා නම් ඒකේ හේතු නිසා හටගන්න බව සහ හේතු නැති වෙනකොට නැතුව යන ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නවා නම් එයාට මේ පංච උපාදානස්කන්ධයේ උපචේත නොයා අපචේත යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රැස්වීමට යන්නේ නැහැ දැන්. එහෙන් දැකපු රූපාදී ධර්මයන් පිළිබඳව එයා සිහි කරමින් ඊට අනුරූපීව යන්නේ නැහැ. එතකොට එයාට මේ ධර්මයේ Nirodhe සාක්ෂාත් වෙනවා. ආශ්‍රෝපාදානයන්ට තියෙන ඉඩකඩ ටිකෙන් ටික ටිකෙන් ටික අයින් වෙමින් යනවා. ඉවත් වෙමින් යනවා. එතකොට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය එයාට දැරිව පිහිටා සිටින්නේ නැහැ. ඒ නිසා මේ අපචේත යන පැත්තට කෙනෙකුට මනස පවත්වන්නත් පුළුවන්. තවත් කෙනෙකුට උපචේත යන පැත්තට මනස පවත්වන්න පුළුවන්කමක් තියෙනවා. මේ තමයි පංච උපාදානස්කන්ධයේ ආචේගාමී බව රැස්වීමට යනවා කියලා කියන තැන. එහෙමයි ස්වාමීන් වහන්සේ. සන්නසී ලංකාරණා විදිහට අපට ප්‍රශ්න යොමු කරලා තියෙනවා පටිනිස්සග්ගානුපස්සනාව යනු කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්න කියලා සන්නහස. අපගේ අනුකම්පාවෙන් ගැටලුව පැහැදිලි කිරීමක් කරලා දෙන්න සන්නහස. පටිනිස්සග්ගය කියනකොට මේ මිදීම පිළිබඳව අපි ඇති කරගන්න අනුපස්සනාව පටි පටිනිස්සග්ගානුපස්සනාව ඊට පස්සේ විරාගානුපස්සනාව නිරෝධානුපස්සනාව පටිනිස්සග්ගානුපස්සනාව එතන ඔකේ මුලටම අනිච්චානුපස්සනාවෙන් පටන් ගත්තාම අපිට හම්බ වෙනවා අනිච්චානුපස්සනාව විරාගානුපස්සනාව නිරෝධානුපස්සනාව සහ පටිනිස්සග්ගානුපස්සනාව පටිනිස්සග්ගේ නොඇලීම පිළිබඳව බැලීම යම්කිසි කෙනෙක් රූපං පරිච්ඡජති රූපය පරිත්‍යාග කරනවා. පරිත්‍යාග කරනවා කියන්නේ අපි ගිහිල්ලා දෙනවා කියන එක නෙමෙයි. රූපය පිළිබඳව තියෙන කැමැත්ත අතහරිනවා. එතකොට අන්නේ පරිත්‍යාග කිරීම විදිහට අපි පටිනිස්සග්ගය පිළිබඳව බලනවා. වේදනාව පරිත්‍යාග කරනවා. වේදනාව අතහරිනවා. වේදනාවෙහි පටිනිස්සග්ගානු පස්සනාව. අර Nirodhaය දකින කෙනාට එයාට රූපේ පිළිබඳව බැඳී සිටීමක් ඇත්තේ නැහැ. රූපය අතහැරෙනවා දැන්. යට ලෝකේ අපි කතා කරන පංච පාදානස්කන්ධය අපචයට යනවා කියලා. ඒකට පංච පාදානස්කන්ධය අපචයට යෑම තුළ මොකද්ද වෙන්නේ? යාට අසුරු කරන්න ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් හම්බ වෙන්නේ නැහැනේ. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒක අතහැරිලා යනවා. ඒක නැති වෙනවා යාට. ඒක පණවන්න දැනක් ඇත්තේ නෑ. නිස්සිත වෙන්නේ නෑ. විඥානය ඇස නිස්සිත කරගෙන හරි රූපේ නිස්සිත කරගෙන හරි විඥානයේ නිස්සිත කරගෙන හරි පවතින්නේ නැහැ. මොකක් නිසාද? රූපේහි Nirodhe සාක්ෂාත් කළ නිසා. ඒ රූපේ Nirodhe දැකපු නිසා ඒ ඇලින්න කෙලස් උපදව ගන්න එයාට රූපයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ රූපය අතහැරිලා තියෙනවා. රූපය විභවය දැකලා තියෙනවා. ඒ රූපේ විභූත කරපු නිසා අන්නේ විභූත බව තේරුම් ගැනීමම පටිනිස්සග්ගානුපස්සනාව බවට පත් වෙනවා. පටිනිස්සග්ගානුපස්සනාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඔය පරිත්‍යාගය පිළිබඳව අතහැරීම පිළිබඳව බලන පටිනිස්සග්ගය. ඊට පස්සේ තව තියෙනවා පක්ඛන්දන පටිනිස්සග්ගය කියලා. පටිනිස්සග්ගානුපස්සනාවේ කොටස් දෙකක් තියෙනවා. මේ ස්කන්ධයන් ඇසුරු වෙන්න දෙයක් හැටියට හම්බ වෙන්නේ නැතිකම. ඒ ධර්මයන්ගේ Nirodhe දැකීම තුළ ඒ ධර්මයන්ගේ පැවැත්ම හමු නොවන කල එතන දකින්න රූපේහි පරිත්‍යාගයේ වේදනා සංඥා සංඛාරයන්ගේ විඥානයේහි අතහැරීම පිළිබඳව දකින්නකම පටිනිස්සග්ගානුපස්සනාවේ පළවෙනි කොටස. ඊළඟ එක තමයි පක්ඛන්දන පටිනිස්සග්ගානුපස්සනා කියලා කොටසක් තියෙනවා. පක්ඛන්දන පටිනිස්සග්ගානුපස්සනාව කියලා කියන්නේ නිර්වාණයෙහි සිත බැස ගැනීම කියන තැන. නිවන අරමුණු කරමින් නිර්වාණයෙහි සිත බැස ගැනීම. අර ටික මානසිකාරය කරනකොට ඒ පැත්තේ අනුපස්සනාව පවතින නිසා තමයි පක්ඛන්දන පටිනිස්සග් මේ ඒ පටිනිස්සග්ගානුපස්සනාව තියෙන්නේ. කියන්නේ නිර්වාණයෙහි සිත පිවිසීම, නිර්වාණයෙහි සිත බැස ගැනීම කියන එක තියෙන්නේ. එතකොට අපිට පටිච්චසමුප්පාදානුපස්සනාවේ කොටස් දෙකක් දකින්න පුළුවන්. එකක් ස්කන්ධ ධර්මයන්ගේ මිදීම කියන දේ. ඒ ධර්මයන්ගෙන් ඇති කරගන්න පටිනිස්සග්ගය කියන දේ. එතකොට අපිට ඒක දකින්න තියෙන්නේ ඒ ධර්මයන් අතහැරීම තුළ, ඒ ධර්මයන් පණවන්න පුළුවන් කමක් නැතිවීම තුළ. අර භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ අපිට ලැබෙන උදාහරණයක් තියෙන නැගෙනහිර දිශාවෙන් වැටෙන ආලෝකය බස් බටහිර දිශාවට පිටියට පතිත වෙනවා. එතකොට බටහිර බිත්තියට පතිත බිත්තිය තියෙන නිසානේ ආලෝකය පතිත වෙන්නේ නේ. බිත්තිය නැති වුණොත් ඒක පණවන්න බෑ. පොළොවට වැටේ පොළොවක් නැති වුණොත් ජලයට වැටේ ජලයක් නැති වුණොත් අපිට ඒක පේන්නේ නැනේ නේ. ආලෝකය ඒක පේන්නේ නැහැ. වගේ යම් තැනකට විඥානයේ කියන දේ පතිත වුණොත්නේ අපිට ඒ ධර්මය ඇති හැටියට ඇසුරු වෙන්නේ නිස්සිත කරගත්තොත්නේ පේන්නේ නේ. නිස්සිත කරගත්තේ නැති වුණොත් නිස්සිත කරගන්න නැහැ කියලා කියන්නේ ඒ ධර්මයේ Nirodhe ප්‍රත්‍යක්ෂ කරන කෙනාට. ඒ ධර්මයේ නිරුද්ධ නම් නිරුද්ධ වෙච්ච කෙනාට දැන් ඒක දෙයක් හෝ පුද්ගල වශයෙන් නිශ්චිත කරගන්න බෑ. එයාට පේන්නේ මොකද්ද? ස්කන්ධ ටිකක හට ගැනීම සහ වැයවීම සිදුවන බව විතරනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ආපහු ඒ රූපයේ පැත්තෙන් එයාට ඇලෙන්න දෙයක් හම්බ වෙන්නේ නෑ. ඒක තමයි පරිත්‍යාගය කියලා කියන්නේ. රූපය අතහැරීම කියලා කියන්නේ. වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අතහැරීම කියලා කියන්නේ. එතකොට ඒ අතහැරීම සිද්ධ වුණ තැන, පරිත්‍යාගය සිද්ධ වුණ තැන පටිනිස්සග්ගය සිද්ධ වුණා. ඒ පටිනිස්සග්ගය වගේම ඒකට අපි කියන්නේ පරිත්‍යාග පටිනිස්සග්ගානුපස්සනාව කියලා. ඒකට ඊළඟ කොටස පක්ඛන්දන පටිනිස්සග්ගානුපස්සනාව. පක්ඛන්දනය කියලා කියන්නේ නිර්වාණයෙහි සිත දැස ගැනීම කියන එක. නිර්වාණ ධාතුවේ සිත පිහිටා සිටීම. එයා ඒකත් පටිනිස්සග්ගානුපස්සනාවේ තියෙන ස්වභාවය. ඔය ඔක්කොම Nirodhe සමග නිරෝධය පිළිබඳව තියෙන ඥානයත් එක්ක උපදින අනුපස්සනාවක් තමයි පටිනිස්සග්ගානුපස්සනාව කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තව අපිට ගැටලුවක් යොමු කරලා තියෙනවා සනස උත්තරී මනුෂ්‍ය ධර්ම වලට අනාගාමී දක්වාවන මාර්ගඵල ඇතුළත්ද කියලා මේ පිළිබඳවත් අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න. උත්තරී මනුෂ්‍ය ධර්ම කියනකොට මේක මේ සෝවාන් මාර්ග සෝවාන් ඵල සකුදාගාමී මාර්ග සකුදාගාමී ඵල අනාගාමී මාර්ග අනාගාමී ඵල අරිහත් මාර්ග අරිහත් ඵල ඔක්කොමයි තියෙන්නේ. දැන් උත්තරී මනුෂ්‍ය ධර්ම කියන එකේ අර්ථය අපි කතා කරන්නේ වික්ෂුණාංශ නමකගේ පරාජිකාවක් සම්බන්ධයෙන් නම් ධාන පවා අයිති. ඒකට ධාන පවා අයිති. දැන් අපි මේ ශාසනය කෙනෙක් කියනවා මම ප්‍රථම ධානලාභී, මම ဒုတိ ය ධානලාභී, මම තෘතිය ධානලාභී, මම චතුර්ථ ධානලාභී කියලා යම් කිසි විදිහකින් ඒ කෙනා තමන් ලබාගත්තු උත්තරී මනුස්ස ධර්මයක් තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් තමන් තුල නැතුව, එබඳු දෙයක් නැතුව ඇති විදිහට ඒක ලාභ සත්කාර බලාපොරොත්තුෙන් ඒ විදිහට ප්‍රකාශය කරනවා නම් ඒක පරාජිකාපත්තියට හේතුවක්. සම්පන්න භික්ෂුන් වහන්සේ නමක්. Taman තුල තියෙන දෙයක් ප්‍රකාශ කළොත්. මම ප්‍රථම ධ්‍යාන උපදෝගෙන ඉන්න ගමන් මම කියනවා මම ප්‍රථම ධ්‍යාන ලාභී කියලා කියනවා. එතකොට ඉන්න දෙයක් කිව්වත් අනුපසම්පන්න කෙනෙකුට ඒක ප්‍රකාශ කිරීම තුළ උන්වහන්සේට අපත්‍යක් සිදු වෙනවා. එතකොට ඒක ශික්ෂාපද පැත්තෙන් කතා කරන උත්තරී මනුස්ස ධර්ම කියන තැන. එතකොට දැන් උත්තරී මනුස්ස ධර්මයේ කියන තැනදී ඔය ගොඩාක් පැති වලින් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය, ඊට පස්සේ චතුූපපාත ඥානය, Taman ආර්යෙක් කොට හැඟවීම. ඔය හැම තැනකදීම තියෙනවා උත්තරී මනුස්ස ධර්ම ප්‍රකාශනය කියන දේ. ඒකට මේ උත්තරී මනුස්ස ධර්ම ප්‍රකාශනය නැතිව කෙනෙක් ප්‍රකාශ කරනවා නම් අදි අදිමානයටපත් නොවි ප්‍රකාශ කරනවා නම් එයා පරාජිකාවටපත් වෙන්න පුළුවන්කම තියෙන එක විනය පැත්තෙන් කතා වෙන කතා කරන දෙයක්. ඉතින් උත්තරී මනුස්ස ධර්මය කියනකොට අනාගාමී මාර්ගය දක්වා විතර නෙමෙයි අරිහත් මාර්ගය අරිහත් ඵල දක්වාම උත්තරී මනුස්ස ධර්මයට අයිති ධ්‍යාන ටිකක් උත්තරී මනුස්ස ධර්මයට අයිති රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන කියන ටිකක් අයිති මම මේ විදිහට අර්පණා සමාධිය ලබනවා කියලා කිව්වත් ඒකත් උත්තරී මනුස්ස ධර්මයකට අයිති සාමාන්‍ය මනුෂ්‍ය දහම තුල සීලය තුල ඒ සීමාව ඉක්මවා යන ප්‍රමාණයක් නෙමේ උත්තරී මනුස්ස ධර්ම කියලා කියන්නේ නිසා මේ සෑම දෙයක්ම උත්තරී මනුස්ස ධර්ම කියන වචනයට ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි දැන් ධර්මයේ පිළිබඳව මම ඔය කතා කරේ විනය පැත්තේ තියෙන පැතිකඩ පිළිබඳව විනය ශික්ෂාවෙන් පරාජිකාදී ආපත්‍ය පිළිබඳව කතා කරන පැතිකඩ. සමහර තැන්වලදී තියෙනවා මේ සාමාන්‍ය මේ ධර්මයේ වූ උත්තරී උත්තරී මනුස්ස ධර්මයන් අපි උපදවන්නට ඕනේ කියලා කතා කරන තැන්. ධර්මයේ ඇතුළේ කියන්නේ විනය සීමාව ගැන කතා කිරීම ඒක නෙමෙයි අපි මේ කතා කරන්නේ. දැන් ධර්මය ඇතුලේ කතා කරනකොට අපි උත්තරී මනුස්ස ධර්ම ප්‍රතිලාභයක් කරන්නට ඕන කියලා කියන තැනදී ඒ කියන උත්තරී මනුස්ස ධර්මය සෝවාන් මාර්ගයේ ඉඳලා අරිහත් ඵලය දක්වා තියෙන මාර්ග සහ ඵල හතර පිළිබඳව තමයි එතනදී උත්තරී මනුස්ස ධර්ම කියන වචනය තුළ ධර්මයේ ඇතුළේදී සාකච්ඡා කරන කතා කරන උත්තරී මනුස්ස ධර්මයේ බවට පත් වෙන්නේ. ඉතින් ඒක ගුණණය කරන්න පුළුවන් ප්‍රථම ධානය සහිත සෝවාන් මාර්ගය සෝවාන් ඵලය ඒ විදිහට මාර්ග ඵල 8යි ဒုတိ ය ධ්‍යාන සහිත ဒုတိ ය ධ්‍යාන සහිත චතුර්ථ ධ්‍යාන සහිත මාර්ග සහ ඵල 8 විදිහට අපිට ධ්‍යාන සහිතවත් ඒක කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අද කමඨාන වැඩසටහනේ කාලයත් එක්ක බැලුවහම අපිට ස්වාමීන් වහන්සේගෙන් අවසානයේට දැනගන්නට කැමතියි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් වමු වෙලා තිබෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදිය හැක්කේ අෂ්ට සමාපත්තිලාභී අනාගාමී උත්තමයන් වහන්සේලාට සහ අෂ්ට සමාපත්තිලාභී රහතන් වහන්සේලාට පමණද අෂ්ට සමාපත්තිලාභී පුතඥායට බැරිද කියලා සම්මා. නිරෝධ සමාපත්තියට සම්වදින්න අෂ්ට සමාපත්තිලාභී පුතඥ පුද්ගලයන්ට පුළුවන් කමක් නැහැ. ඒ වගේම නිරෝධ සමාපත්තියට සමවදින් සමවැදීම කියන දේ සිදු කරන්නට සුස්ක විපස්සක රහතන් වහන්සේලාට පුළුවන් කමකුත් නැහැ. අෂ්ට සමාපත්තිලාභී අනාගාමී ආරයන් වහන්සේ සහ රහතන් වහන්සේ පමණයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. පුද්ගලය දෙන්නෙකුටයි සම්වදින්න පුළුවන්කම තියෙන්නේ. අෂ්ට සමාපත්තිලාභී අනාගාමී ආරයන් වහන්සේට සහ රහතන් වහන්සේට පමණයි නිරෝධ සමාපත්තියට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදීමේහි හැකියාව තියෙනවා. නිරෝධ සංඥාව තියෙන්න පුළුවන් කෙනෙකුට. හැබැයි නිරෝධ සමාපත්තිය කියන දේ උපදවන්න පුළුවන්කම තියෙන්නේ අර පුද්ගලයන් දෙදෙනාට. කියන්නේ අනාගාමී ආරයන් වහන්සේට අෂ්ට සමාපත්තිලාභී අෂ්ට සමාපත්තිලාභී රහතන් වහන්සේ කියන මේ පුද්ගලයන් දෙදෙනාට පමණයි ඒක උපදවන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි සාමනාංශ තවත් බොහෝ කරුණු කාරණා වහන්සේකින් දැන කියා ගන්නට අවශ්‍යතාවය තිබුණත් අද වැඩසටහන වෙනුවෙන් වෙන්නලා තිබෙන කාලය ඉක්මවා